පත් වෙනවා ඒක බෞද්ධයෙකුට ඒතරම් යෝග්‍ය වෙන්නේ නැහැ අනිත් එක තමයි පෙන්නතුනේ සමහර වෙලාවට මේ මිනිස්සයින්ටත් වඩා සත්තු සිව්පාවොත් එක්කලා අපේ මනසේ බැඳීම දැඩි වෙන අවස්ථා තියෙනවා ඒ මොකද අර මිනිස්සෝ සමහර වෙලාවට කලකදී අපට ආදරයෙන් සෙනෙහසින් ඉඳලා කලකදී වෙනස් වෙනවා ඊළඟට අපි කැමති හැටියට මේගොල්ලෝ වැඩ කරන්නේ ඒගොල්ලන්ට වෙනම තියනවා තමන්ගේ රුචි අරුචිකම්. හැබැයි සත්තු ගොඩක් වෙලාවට විශේෂයෙන්ම සුනකයෝ ගොඩක් වෙලාවට තමන්ට කන්න බොන්න දෙන තමන් ආදරයෙන් හදා වඩා ගන්න ස්වාමියා කෙරෙහි ලොකු බැඳීමක් ලොකු සම්බන්ධතාවයක් පවත්වනවා. එතකොට හැම විටම ඒ සතා අපිත් එක්කම දැවටෙමින් අපේ ඇඟේ පැටලෙමින් අපි ළඟින්ම ඉඳිමින් අපි පිළිබඳවම සොයමින් අපි පසුපසම එමින් එහෙම එක්තරා අනුකූලතාවයක් අපට ප්‍රකට වෙනවා. දැන් එතකොට තමන්ගෙම බිරිඳ වුණත් තමන්ගෙම සැමියා වුණත් තමන්ගෙම දරුවා වුණත් හැම මොහොතෙම අපට අනුකූල වෙන්නේ නැහැ. හැබැයි අර තිරිසන් සතා හැම මොහොතෙම පැය 24ෙම ඒ සතා අපට අනුකූලතාවයක් දක්වනකොට අපේ මනසේ අර බිරිඳට සැමියාට දරුවට අම්මා තාත්තට ඇති වෙනවටත් වඩා එක්තරා බැඳීමක් එක්තරා සෙනෙහසක් එක්තරා මමත්වයක් අර තිරිසන් සතා සම්බන්ධව ඇති වෙන්නට පුළුවන්. ඒකට හේතුව තමයි අර 100ට 100ක්ම ඒ සතා අපට අනුකූලව මම කැමති හැටියට මම සතුටු හැටියට ඒ සතා වැඩ කිරීම. ඉතින් ඒ නිසා අපට පෙනෙනවා සමාජයේ මිනිස්සයින් පිළිබඳව ආදරෙන් සෙනෙහසින් කටයුතු කරනවා වගේම සමහර අය සත්තු සිව්පාව පිළිබඳව මිනිස්සුන්ටත් වඩා ආදරෙන් සෙනෙහසින් කටයුතු කරන අවස්ථාවකට පෙනෙනවා. ඉතින් ඒක අපට දෝෂයක් හැටියට හෝ වරදක් හැටියට පෙන්වන්නට පුළුවන් කමක් නැහැ. ඒක තමයි මිනිස් සිතේ ස්වභාවය. අපි කැමති විදිහට යම් කිසි කෙනෙක් පවතිනවා නම් අපට අනුකූලව පවතිනවා නම් අපේ හිත රිදවන්නේ නැතිනම් අපේ හිත සතුටු කරනවා නම් හැමතිස්සෙම අපි ඒ පුද්ගලයාට ඒ සතාට ඒ භාණ්ඩයට වැඩිපුර ඇලුම් කරනවා. ඒක තමයි මේ ප්‍රතජන මිනිස් මනසේ ස්වභාවය. හැබැයි අපි මේ යථාර්ථය තේරුම් අරගෙන අපි මේ ඇලෙන්නේ බැඳෙන්නේ යෝග්‍ය තැනකද මම මේ ප්‍රමාණාත්මකවද බැඳෙන්නේ නැත්නම් ප්‍රමාණය ඉක්මවා මම මෙතන බැඳෙනවද යම් මොහොතක අහෝසි වුණොත් වෙනස් වුණොත් නැති වුණොත් හදිස්සිය මැරුණොත් හදිස්සිය අහිමි වුණොත් මට දරා ගන්නත් පුළුවන්ද ඒවා පිළිබඳවත් අපි විටින් විට ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිතර සිහි කළ යුතු කරුණු පහක් දේශනා කරන අබින්න පච්චවේක්කිතබ්බ සූත්‍රයේදී සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අබින්හම් පච්චවෙක්කිතබ්බං ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ හැමදෙනා විසින්ම නිතර නිතර සිහි කරලා බලන්නට ඕන මම කැමති වෙන මම ප්‍රියමනාප වෙන සත්වය පුද්ගලය ද්‍රව්‍ය ආයතන තනතුරු මේ හැම දෙයක්ම කලකදී වෙනස් වෙනවා ඒ වගේම යම් අවස්ථාවක මට මේවා අහිමි වෙනවා මට මේවෙන් ගිලිහෙන්නට සිද්ධ වෙනවා. යම් මොහොතක වෙන් වෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ අවස්ථාව පැමිණෙනකොට මට සිහිබුද්ධියෙන් පවතින්නට පුළුවන්ද මට ඒක දරා ගන්න පුළුවන්ද ඒ ප්‍රමාණයට මගේ මනස ශක්තිමත්ද කියලා නිතර නිතර ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ හැම දෙනා විසින්ම සිහි කළ යුතුයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා අපි නැවතත් සිහිපත් කරන්නේ ජීවත් වෙනකොට ජීවිතේ පැවැත්වීමේදී අපි සමග එකත එකතු වෙලා ඉන්න අයත් එක්ක ආදරයෙන් සෙනෙහසින් සතුටින් කරුණා මෛත්‍රියෙන් අන්‍යෝන්‍ය සහයෝගයෙන් ජීවත් වීම වරදක් හෝ අපරාධයක් නෙමෙයි. නමුත් යම් මොහොතක අපට ඒ සියල්ලෙන් වෙන් වෙන්නට සිද්ධ වෙනවා. ඒ සියලු දේ වෙනස් වෙනවා. ඒ සියලු දේ අපි අතහැර යනවා කියන බව මතක තියාගෙන ඒ බව නිතර නිතර සිහි කරමින් මිනිස්සු සම්බන්ධ වුණත් සත්තු සිව්පාව සම්බන්ධ වුණත් ද්‍රව්‍ය පුද්ගල අවස්ථාවන් සම්බන්ධ වුණත් ඇසුරු කිරීම වඩා බුද්ධිමත් කියන බවත් අපි නිතර කල්පනාවේ තියාගන්නට ඕන. මේ මදහත් මානසික தත්ත්වයක් අපි පුරුදු පුහුණු කරන්නට ඕන. එහෙම නැති වුණොත් අර සත්තු සිව්පාවමිය ගිහිල්ලා මේ යන අවස්ථාවේ මනුස්ස සංඥාව අරගෙන මනුලොවට එන්නට එයට යම්කිසි ඉඩක් තියනවා වගේම තමයි අපි අවිචාරවත් සත්තු සිව්පාවොත් එක්කලා අනවශ්‍ය විදිහට බන්ධනය වුණොත් මැරෙන මොහොතේ ඒ සංඥාව මතුවනොත් අපි දුගතිගාමී වෙන්නට තිරිසන් ලෝකෙට යන්නට තියෙන ඉඩ කඩක් තියනවා කියන බව මේක බියපත් කරන්නට හෝ තැති ගන්නවන්නට කියන කතාවක් නෙවෙයි යථාර්ථයේ තේරුම් අරගෙන මනස සමබර කර ගැනීම සඳහායි මේ කාරණේ සිහිපත්